නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං शरणं गच्छामि द्वितीयं ते बुद्धं शरणं गच्छामि द्वितीयं ते धम्मं शरणं गच्छामि द्वितीयं ते सङ्घं शरणं गच्छामि तृतीयं ते बुद्धं शरणं गच्छामि तृतीयं ते धम्मं शरणं गच्छामि සතියන්ති සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීත විචාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි උසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි කරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාචීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි පින්වතුනි අප පසුගිය දිනෙහි බල ධර්ම පිළිබඳ විස්තරය අවසන් කළා. නව බලන්න. ඊළඟට එන්නේ අධිපති සතර පිළිබඳ විස්තරය. සංඝාධිපති, ග්‍රියාධිපති, චිත්තාධිපති, විමංසාධිපති යනුවෙන් අධිපති ධර්ම සතරක් ගැන සඳහන් වෙනවා. ඒ ඡන්ද චිත්ත විරය විමාංශ කියන මේ සතර ධර්ම වශයෙන් ඡන්ද කියන්නේ චෛතසිකය. ඡන්ද චෛතසිකය. එය ප්‍රකීර්ණක චෛතසිකයන්ගෙන් එකක්. ඒ ප්‍රකීර්ණක චෛතසික අන්‍ය සමාන චෛතසික සමග එකතු කොට මේ සබකිත සාධාරණ චෛතසික සමග එකතු කොට මේ 13 අන්‍ය සමාන চৈতසික වශයෙන් දක්වයි. ඒ ඡන්දාධිපතිය ඒ නිසා කුසල් අකුසල් විපාක ක්‍රියා කියන මේ සිත්වල ලැබෙන ඡන්දයේ යෙදෙන සිත්වල ලැබෙන ධර්මයක් නේ. දැන් ඡන්දය සිත් කීයක යෙදෙනවයි කියලාද අපි ඉගෙනගෙන තිබෙන්නේ. සිත් 69කනේ. ඡන්தோ අහේතුක මෝමූහ වජ්ජිත චිත්තානි අහේතුක සිද්ධාතේ මෝහ මූල සිද්දකේ කියන ඒ විශ්ෙහි ඡන්දේ යෙදෙන්නේ නැහැ. එහෙනම් ඡන්දේ යෙදෙන සිත් පිළෙන්නේ 89න් 69ක. එහෙත් කාරණය තේරුම් ගත යුතුව තිබෙන්නේ ඒ ඡන්දේ යෙදෙන සිත් 69ෙයිම ඡන්දය අධිපති කෘත්‍යය සිදු කරන්නේ නැති බව. ඒක වැදගත් කාරණා. එහෙම නැත්නම් ඡන්දයේ යෙදෙන සිත් 69ෙහි ඡන්දයේ අධිපති වෙනවයි, වීරියේ යෙදෙන සිත් 73ෙහි වීරියේ අධිපති වෙනවයි ආදි වශයෙන් කියතොත් ඒක වැරදි. කාරණය අධිපති ධර්ම යෙදෙන්නේ ද්වි හේතුක ත්‍රි හේතුක ජවන්ත ද්වි හේතුක ජවන් කියලා කොටසක් තිරෙනවා ඒ අකුසල් සිත් 10ක් තිබෙනවා ඒවා විහෙතික ජවනයන්ට ඇතුළත් වෙනවා. ලෝභ මූල සිත් 8ක්, ද්වේෂ මූල සිත් 2ක්. ඊළඟට ඥාන විප්‍රයුක්ත ජවන් සිත් තිබෙනවා කියද. ඥාන විප්‍රයුක්ත ජවන් ඒවත් විහෙතිකනේ. ඒ ජවන් තිබෙනවා 8ක්. ඥාන විප්‍රයුක්ත කුසල් සිත් 4යි ඥාන විප්‍රයුක්ත ක්‍රියා සිත් 4යි. දැන් ඒවා ද්වි හේතුක. ඒකට අකුසල් ද්වි හේතුක සිත් සියල්ලම සිත් වශයෙන් ගත්තොත් ද්වි හේතුක සිත් වෙනවා කීයද? ද්වි හේතුක සිත් 22ක් නේද තිබෙන්නේ? නේ? ද්වි හේතුක සිත් කියන්නේ අකුසල් වල 10යි. ඒ කාම සෝභනයේ 12යි. නමුත් මේ 12ම යවන කෘත්‍යය සිදු කරන්නේ නැහැ. එයින් හතරක් විපාක විපාක. ඒ විපාක සිත් යවන කෘත්‍යයෙන් වැඩෙන්නේ නැහැ. යවන් සිත් වන්නේ නැහැ. ඒ නිසා ඒ ත්‍රි හේතුක ත්‍රි හේතුක ජවන් කියන විට ත්‍රි හේතුක ජවන් කියන්නේ කීයද? ත්‍රි හේතුක ජවන් ඥාන සංපයුක්ත ජවන් තිබෙනවා ඒ තතක්. මේ ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් හතරයි කාමසෝභනේ. ක්‍රියා සිත් හතරයි. ඒ අටයි ඒ මහත්ගත ලෝකෝත්තර යවන්ති වෙනවා 26ක්. 26ක්. එතකොට 26 අටයි 34. ඒ 34 ත්‍රි හේතුක ජවන්. ද්වි හේතුක ජවන් 10යි 7යි 18. එකතු වුණාම කීයද? තවත් විදිහකින් කියනවා නම් ඒක හේතුක ජවම් අහේතුක ජවම් කියන ඒවා හැර විහේතුක ජවම් හා ත්‍රිහේතුක ජවම් කියන මේ සිත්වලයි අධිපති ධර්ම ලැබෙන්නේ. ඒකට ඒක හේතුක ජවම් කියන්නේ කීයද? දෙකක්. මෝහ මූල සුද්ධක. ඒක හේතුක ජවන සිත්. අහේතුක ජවනීය වන්නේ සෝමනස්ස සහගත හතුතුප්පාද සිත්. ඒ තුන හැරුණම ඉතිරි සිත් ජව ඉතිරි සිත් ඉතිරි ජවන සිත් යල්ලම විහෙතුක හා ත්‍රිහෙතු. ඔක්කොම එකතු වුණාම කීයද? 52යි. අනේ 52ක් වූ විහෙතුක ත්‍රිහෙතුක ජවන් සිත් වල තමා අධිපති ධර්ම ලැබෙනවා. ඡන්දයේ සිත් 69ක යෙදෙතත් ඒ 69ීම අධිපති කෘත්‍යය සිදු කරන්නේ නැහැ. අධිපති වන්නේ ඒ දි හේතුක ත්‍රි හේතුක යවන් සිත් 52 හි යෙදෙන ඡන්දය. අනේ විදිහට තේරුම් ගන්න. චිත්තාධිපති කියන සිත අධිපති වන්නේද ඒ ත්‍රි හේතුක ත්‍රි හේතුක යවන් සිත්. ඒ ඒ අවස්ථාවවලදී අධිපති කෘත්‍යයෙන් ලැබෙනවා. වීරියේ අධිපති වන්නේද ඔය ත්‍රි හේතුක ද්වි හේතුක ජවන්ත වීරිය. ඒතකොට වීරියේ යෙදෙන සිත් 73ක් තිබුණත් මේ 52හි යෙදෙන වීරියයි ඒ අවස්ථාවේදී අධිපති වන්නේ. විමංශය කියන්නේ ප්‍රඥාවට. ප්‍රඥාව යෙදෙන සිත් තිබෙනවා 40 කීයක්ද? ප්‍රඥාව යෙදෙන සිත් 45යි. නමුත් ප්‍රඥාව යෙදෙන ජවන් එවන් ත්‍රි හේතුක ජවන්. ප්‍රඥාව යෙදෙන ජවන් තමයි ත්‍රි හේතුක ජවන්. 26යි 12යි 30යි. අනේ 30යි. ත්‍රි හේතුක ජවන්. ඒවායේ තමා විමර්ශනයේදී විමර්ශය ගැන ප්‍රඥාවේ දෙන සිත්වල. ඒ ප්‍රඥාවේ දෙන සිත්වල විමර්ශාදීපති ප්‍රඥාවේ යෙදෙන ජවන් සිත්වල. විමර්ශාදීපතිය ලැබෙනවා. ඒ අධිපති ධර්ම ලැබෙන සිත් ගැනයි ඒ කියන්නේ. කොටින් ගන්නවා නම් ද්වි හේතුක ත්‍රි හේතුක ජවන් බව. ඒ අධිපති කෘත්‍යය ලැබෙන්නේ. එයින් විමර්ශාදීපතිය නම් ත්‍රි හේතුක ජවණයන්මයි ලැබෙන්නේ. ඒක තේරුම් ගන්නට ඕනනේ. මොකද ත්‍රි හේතුක ජවන් වූයේ ප්‍රඥාව යෙදෙන බැවින්. දැන් ඊළඟට දැනගන්නට තිබෙන්නේ ඇයි මොකක් මොනවද මේ අධිපති කියන එකෙන් අදහස් කරන්නේ. දැන් යම් කිසි තැනක හෝ යම් කිසි ආයතනයක අධිපති කියන විට එක්කෙනයි ලැබෙන්නේ. අප දන්නවා මේ විද්‍යාලයාධිපති කියලා. විද්‍යාලයක අධිපති. එතකොට මේ අධිපති එක්කෙනයි. ඒ අධිපතිගේ අනුසකට නැත්නම් නියමයට ඔහුගේ මඟ පෙන්වීමට යටත්ව එහි සේවය කරන අනිත් අය ක්‍රියා කරන්නේ. එමනේ අධිපති. අන්න ඒ වගේ මේ අධිපති ධර්ම ලැබෙන්නේ. යම් සිතක අධිපති කෘත්‍යයෙන් යම් ධර්මයක් ලැබෙනවා නම් ඒ අනිත් ධර්මත් ඒ අධිපති වශයෙන් ලැබෙන ධර්ම හතරක් කියවනේ. සිත අධිපති වෙනවා 50 දෙකක් වූ සිත්. ඒ අවස්ථාවවලදී අධිපති වන්නට පුළුවන්. එහෙම වෙතොත් අනිත් අධිපති ධර්ම ඒ සිත්වල ලැබුණා. ඒවා ඒ අවස්ථාවේදී අධිපති වන්නේ නැහැ. එයින් අදහස් කරන්නේ කුමක්ද? යම් කිසි අවස්ථාවකදී අධිපති කෘත්‍යයෙන් ලැබෙන්නේ යම් සිතක එකම ධර්මයක. එක ධර්මයක්. ධර්ම කීපයක් ඒ ආධිපති කියනකොට ඡන්දය. ඡන්දය අපි ගන්න මේ විහෙතුක ත්‍රිහෙතුක ජවන්ම කියලා. ඒවා ඒ යෙදෙන ඡන්දය. ඒවා ඒ යෙදෙන වීර්යය. ඒවා ඒ යෙදෙන සිහි. <clears throat> ඒ ඒ සිත් විමංශයේ යෙදෙන සිත් ඉස්සතේ කියවනේ අපි ගන්නේ විමාංශයේ වෙන සිත් වටන. එතකොට ලේසි මේ හතරම දක්වට හැකිනේ. එතන සිතක් කියනවා විමාංශයේ කියන ප්‍රඥාවක් කියනවා වීරයක් කියනවා ඡන්දයක්. ඒ ඡන්ද චිත්ත විරිය විමාංශ කියන අධිපති වශයෙන් ලැබෙන ධර්ම හතරක්ම ඒ සිත ලැබෙන විට එකවර පෙරපසු නොවි ඇති වෙතත් ඒ එක අවස්ථාවකදී අධිපති වන්නේ එක ධර්මයක් පමණයි. අනිත් ඒවා ඒ ධර්මයට අනුකූලව ඇති වෙනවා. ඒක තේරුම් ගන්න. අධිපති වශයෙන් ලැබෙන එක ධර්මයක්. දැන් ඡන්දය මේ ත්‍රි හේතුක ත්‍රි හේතුක ගවන් කියන මේවාෙහි ලැබෙන විට ඒ ඡන්දයම අධිපති වන්නේ නම් අනිත් ධර්මයේ අවස්ථාවේදී අධිපති වන්නේ නැහැ. එතකොට ඡන්දයේ තිබෙන අධිපතිත්වය කුමක්ද? ඡන්දය කියන්නේ කැමැත්තනේ තමන් යමක් සිදු කර ගන්නට ලබා ගන්නට කරන්නට යම් කිසි කැමැත්තක් ඇතිවෙත. ඒ ඒ දේ ලබා ගැනීමට ඒ දේ සිදු කර ගැනීමට බලවත් වූ ඡන්දයක් ඇති වෙතොත් ඒ ඡන්දයට අනුකූලව තමා Tamange ඒ ක්‍රියා සියල්ලම සිදු කරන්නේ. ඒකට ඒ ඡන්දය බලවත් හේතුව කාරණේ වෙනවා ඒ අභිමතාර්ථය සිදු කර ගැනීමට. අන්න ඒ වගේ. දැන් ඡන්දය බෝධිසත්වයන් වහන්සේ. ඒ අෂ්ටාංග සමවධානයක් කියනවා. ඒයින් එකක් තමයි ඡන්දය. manussත්තං ලිංග සම්පatti හේතු සත්කාර දස්සනං තබ්බජ්ජා ගුණ සම්පatti අධිකාරෝච ඡන්දතා. ඡන්දතා කියන්නේ ඒ ඡන්දතාව බෝධිසත්වයන්ගේ කොයි තරම්දයි කියතොත් උපමාවක් දක්වනවා සක්වල පුරාම කිහි රඳුළු වලින් ඊතච්ච කංගාර කියන්නේ මේ ගිනි දැල් නොනික්මන එහෙත් ගිනි අඟුරු වලක් කොට එක් කෙලවරක සිට අනෙක් කෙලවරට පාගමනින් ඇවිදගෙන ගියොත් බුදු බව ලබාගත හැකයි කියනතොත් ඒ ඒ ගමන යන්නට ලෑස්ති කරන්නේ ඒ සඳහා වූ බලවත් ඡන්දයක් ඒ බෝධිසත්වයන් වහන්සේට අවස්ථාවේදී තිබෙනවා අන්න ඒ විදිහේ ඡන්දය කියන එක අප කාටත් ඇති වෙන ධර්මයක්. ඒ ඡන්දය ඉස්මතු වෙලා බලවත් වෙලා ඇති වුණොත් අනිත් කරුණු Tamange මේ ඒ ඡන්දයෙන් බලාපොරොත්තු වන දේ ඉටු කර ගැනීමට අන්‍ය දේවල් වලට බෑ බාධා කරනවා. ඒ බාධා සියල්ලම මැඩගෙන යන්නට පුළුවන් බවක් ඡන්දය නිසා ඇති වෙනවා. අනේ වගේ මේ ධර්මයේ ඡන්දය මේ අවස්ථාවේදී ඡන්දය නම් ඒ ඡන්දය තමාට යටත් පැවතුම් තමාට අනුකූල කරගෙනවා ඒ සමග ලැබෙන අනිත් සියලුම ධර්ම. අප දන්නවානේ සිතකින් සිතක් කියන විට ඒ සිතක ලැබෙන චේතනාවක් තිබෙනවා. ඒ චේතනාව নানা ප්‍රකාරයි. දැන් අපට මේ අවස්ථාවේදී කතා කිරීමේ චේතනාව අසා සිටීමේ චේතනාව කියන මේ වාක්‍යය. තවත් අවස්ථාවලදී වෙන වෙන දේවල් සිදු කිරීම වශයෙන් ඇතිවන චේතනා පිටනවන්නේ. සමහරෙකුට සමහර අවස්ථාවකදී නටන චේතනාව ඇති. එතකොට ඒක නැත්තම් නටනවා. සමහර විටක කෙනෙක්ට බනින චේතනාව ඇති. ඒ විට ඒක නැත්තම් බනිනවා. ඒ බනින චේතනාව නැතිව දැනීමක් වන්නට බෑ. නටන චේතනාව නැතිව නැටීමක් වන්නට බෑ. නමුත් චේතනාව පමණක් නෙවෙයි මේ නැතිවීම කරන්නේ. මේ චේතනාවට පමණක් කරන්නට බෑ. ඒ චේතනාව සමග උපදනා තවත් ධර්ම තිබෙනවා. සිත එකක් ඒ සමග උපදනා තවත් චෛතසික ධර්ම තිබෙනවා. පස්ස වේදනා සංඥා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මනසිකාර ඔය විතක්ක ਵਿਚාර අධිමුක්ක විරිය පීති ඡන්ද ඔය ආදී ඒ ධර්ම තිබෙනවා. ඒ ධර්මත් උපදිනවා. ඒතකොට චේතනාවට අනුකූලව ඒ ධර්ම හටගෙන ඒ ක්‍රියාව සිදු කෙරෙනවා. අන්න ඒ විදිහට යම් දෙයක් පිළිබඳ බලවත් කැමැත්තක් ඇති වෙතොත් ඒ කැමැත්ත ඡන්දයට අනුකූල පැවැත්මක් ඒ සමග ඇතිවන්නා වූ අන්‍ය ධර්මයන්ගේ පිළිතුර. ඒ චේතනාවත් ඊට යටත් ඒ අවස්ථාවේ. චේතනාවක් ඊට යටත් ඒ බලවත් ඡන්දය ඒ ඒ ඡන්දය ඒ චේතනාවෙන් කෙරෙන ක්‍රියාවම සිදු කිරීම වශයෙන් ඇතිවන ඡන්දයක් නේ ඒ ඒ ඡන්දයට යටත් පැවතුම චේතනාව සහිත ඉතිරි සියලුම ධර්මයන්ගේ පිළිදෙල ඒ අත්පාර ඉතින් එහෙම ඡන්දයම පමණක් නෙවෙයි ඒ අවස්ථාවවලදී අධිපතිවන්නේ ඒ ඡන්දය අධිපති වෙනකොට తත්වය එක විදිහකට ඇතැම් විටක වීරිය අධිපති වීර්යය කොයිතරම් බාධා පැමුණා ඒ බාධා වලින් පසුබනින් බහින්නේ නැතිව ඒ පටන්ගත් කාර්යය නිම කිරීම වශයෙන්ම නොනවත්වා පවත්වාගෙන යන වීරය ඇති කෙනෙකුට නැවත නැවතත් නැවත නැවතත් සිටෙහි ඒ වීරය හටගන්න. එතකොට ඒ වීරයට යටත් පැවතුම් වශයෙන්ුයි අනිත් ධර්ම පවතින ඇතිවන්නේ. ඒ අවස්ථාවේදී වීරිය අධිපති. ඇතැම් විටක සිත අධිපති වනවා. ඒ චිත්තාධිපති කියේ ඒක. දැන් සිතේ තිබෙන්නේ ඒ ආරම්මන විඥානයෙන් දැන් අපි සලකතුන් මේ ධර්ම පිළිබඳව කතා කරන විට තේරුම් ගත යුතු ප්‍රධාන කාරණය තමයි සිතේ තිබෙන ප්‍රමුඛත්වය මොකද සිත නැත්නම් මේ ධර්ම වලට හටගන්නට තැනක් අවස්ථාවක් නැහැ. මේ ධර්ම සියල්ලම සිත නිසා ඇතිවන ධර්ම වශයෙන් තේරුම් ගන්නට කියනවානේ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිතා මනෝමය. මනසාචේ පදුක්ඛේන භාසතිවා කරෝතිවා තතෝ මං දුක්ඛ මන්දේති. චක්කංව වහතෝ පදං. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා සිතේ තිබෙන එතන මේ කුබ්බංගමයි කීවේ සිත අනිත් ධර්මයන්ට ඉස්සරහින් යනවයි කියන එක නෙවෙයි. ඒ පූර්වාංගම කියන වචනේ ඒ බඳු තේරුමකුත් තිබෙනවා. පූර්වාංගම. නමුත් තව තේරුමක් තිබෙනවා ප්‍රධාන කියන තේරුම. මෙහිදී ගත යුතුව තිබෙන්නේ ප්‍රධාන කියන තේරුම. ඒ චිත්ත චෛතසික ධර්මයන් අතුරෙන් සිත තමා ප්‍රධාන ධර්මය. ඒක තේරෙනවා චෛතසික ඇතම් චෛතසික නූපන්නත් ඒ සිත උපදිනවා. සිතත් සමග උපදනා වූ ඒ ඒ චෛතසිකත් සමග. දැන් චෛතසික ගණන් වශයෙන් මෙපමණයි කියතයි ඒ සියලුම චෛතසික එක සිතක ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ. සමහර චෛතසික තිබෙනවා ඒ Taman ලැබෙන ඒ චෛතසික උපදනා සිතෙහි ඇතැම් විටකයි ලැබෙන්නේ හැම විටකත් නෙවෙයි. එහෙම සිතට පවතින්නට බෑ. ඒ කියන්නේ යම් කිසි චෛතසික සමූහයක් උපදින අවස්ථාවකදී සිත නැතිව ඒ චෛතසික පවණක් ලැබෙන්නේ නැහැ. හැම විටම සිතත් සමගයි ඒ චෛතසිකයන්ගේ ඇතිවීම වන්නේ. ඒ නිසා සිත තමා ප්‍රධාන ධර්මය. චෛතසික අප්‍රධානයි. දැන් ඒ සිතට වඩා පෙරමුණු ගන්න අවස්ථාවක් තිබෙනවා චෛතසිකයන්. අන්න ඒකයි අර අධිපති වලදී තේරුම් ගන්නට තිබෙන්නේ. දැන් චිත්තයත් සිතක් ඒ සමහර අවස්ථාවලදී අධිපති වෙනවා. නමුත් ඡන්දය අධිපති වන විට සිත අධිපති වෙන්නේ නැහැ. ඒ සිතත් ඡන්දයට අවමතව ඡන්දයට අනුකූලවයි ඒ අවස්ථාවේදී ඇතිවන්නේ. අන්න එහෙම තේරුම් ගන්නට ඕන. ඒකට ඡන්දාධිපති, විරියාධිපති, චිත්තාධිපති, විමංසාධිපති යා අධිපති ධර්ම සතරක් තිබෙනවා. ඒ සතර ඒ ඒ අවස්ථාවලදී අධිපති වන්නේ. ඒ ඒ අධිපති වන විට අනිකුත් ධර්ම එක ධර්මයක් අධිපති වන විට අනිත් ධර්මය අධිපති වන්නේ නැහැ. ඒ ධර්මයන්ගේ මේ කියන්නේ අධිපති ධර්මයන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ තිබෙන වෙනසත් තේරුම් ගන්නට ඕන. අපි ඉන්ද්‍රිය ධර්ම ඉගෙන ගත්තානේ. ඉන්ද්‍රයන්ගේ තිබෙනවා ප්‍රධානත්වයේ ඉසිලීම. යම් යම් යම් කෘත්‍යයන්ති ප්‍රධානත්වයේ ඉසිලීම ඉන්ද්‍රයන්ට අයත්. අපි ඒ නිසා ඉගෙන ගත්තා චක්ඛුන්ද්‍රියයි කියන මේ රූපයක්ම. චක්ඛුන්ද්‍රිය කියන්නේ ප්‍රසාද රූපය, චක්සු ප්‍රසාද රූපය. දර්ශනය දැකීමයි කියන මේ කෘත්‍යෙහිදී ප්‍රධානත්වයේ උසුලනවා. ඒ නිසා චක්ඛුන්ද්‍රියයි කියලා කියනවා. දන්නවා දැකීමයි කියන්නේ සිතකට අයත් කෘත්‍යයක්. සිතින් කෙරෙන වැඩක් නේ. දර්ශන කෘත්‍යය කියන්නේ චක්කු විඥාන සිද්දකෙන් කෙරෙන කෘත්‍යයටයි දස්තන කෘත්‍යය කියන්නේ. එතකොට සිද්දකකින් කෙරෙන ඒ කෘත්‍යය සිදු කිරීම වශයෙන් උපදනා වූ ඒ සිතේ ඒ සිතේ හටගන්නා චෛතසිකක් තිබෙනවා. හස්ත වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මනසිකා ඒ ඒ චෛතසිකත් සිතක් කියන ධර්ම අටක් ඒ ධර්ම අට කෙරෙහි ප්‍රධානත්වය නැත්නම් ඒකට කියන්නේ ඉන්ද්‍රියත්වය. දරනවා චක්සුස. චක්සු ප්‍රසාදය. මොකද චක්සු ප්‍රසාදය පිළිබඳ වූ අඩුපාඩු ඒ අබල දුබලකම් හෝ ප්‍රබලකම් නිසා චක්කු විඥානයේ ඇති වෙනව වෙනස. ඒ චක්සු ප්‍රසාදයේ දුර්වලකම් හේතු කොටගෙන මනසේ රූපය දැකිය නොහැකි වෙනවා චක්කු ඉන්ද්‍රියෙන් චක්සු චක්කු විඥාන. චක්කු විඥාන. ඒ කියන්නේ චක්කු විඥානයේ කෙරෙහි ඒ චක්සු ප්‍රසාදය බලපාන ඒ දර්ශන කෘත්‍යෙහි ඒකයි දැකීම් කෘත්‍යෙහි ප්‍රධානත්වයේ උසලනවා කියන්නේ චක්සුස දැන් ඒ ඒ රූප ධර්මයක් නේ. අපි ගනිමු ශ්‍රද්ධාව යෙදෙන සිතක් පිළිබඳව. අපි අපි කියමු අපට උපදනා සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික කුසල් බුදුරජාණන් වහන්සේ කෙරේ උන්වහන්සේගේ ගුණ සමුදාය පිළිබඳව බලවත්සේ පිළිගැනීමක් ඇදහිීමක් සහිත වූ සිතක් අපට උන්වහන්සේගේ ගුණ සිහි කරන අවස්ථාවලදීම ලැබෙනවනේ. මේ දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරන අවස්ථාව තුළ භාවනා කිරීම වශයෙන් ඇතැම් විටකදී සත්‍යයනා කිරීම මේ අපි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ඔයාදී මේ නව ගුණ පාඨය කියා බුදුරජාණන් වහන්සේට নমස්කාර කරන අවස්ථාවකදී ඒ අරහන් ආදී පදයන්ගෙන් කියවෙන බුද්ධ ගුණයන් පිළිබඳව අදහනවා පිළිගන්නවා විශ්වාස කරනවා. ඒ ශ්‍රද්ධාව අපට මේ අවස්ථාවේදී උපදින. ඉතින් හැම දිනාටම එකාකාරවම එකම ශක්තියකින් ඒ ශ්‍රද්ධාව උපදිනවයි කියන්නට බෑ. එක්කෙනෙකුටම හැම අවස්ථාවකදීම එකාකාරයකම ශ්‍රද්ධාවක් ඇති වෙනවයි කියන්නට බෑ. ඒ පරාතිරම් වෙනස්කම් ඒ අවස්ථාවලදී ඇතිවන්නට පුළුවන්. එහෙම වුණත් ඒ ඇදහිීමේ කියන මේ කෘත්‍යයේදී ප්‍රධාන වන්නට වෙන ධර්මයක් නැහැ. ශ්‍රද්ධාවේ කෘත්‍යය තමයි ඒක. ශ්‍රද්ධාවෙන් තමයි ඒ ඇදහිීම කරන්නේ. සද්ධා තීති සද්ධා. ඇදහිීම. එතකොට මේ ඇදහිීම පිළිගැනීම කෘත්‍යයේදී ප්‍රධානත්වයේ උසුලන ශ්‍රද්ධාව සමග උපදනා තව ධර්ම තිබෙන වීරයේ එකක් ඒ ශ්‍රද්ධාවේ තිබෙන ඉන්ද්‍රියත්වය ඉන්ද්‍රිය ස්වභාවය වීරයේ උපදින ඒ සිතෙහි වීරයේ ඉන්ද්‍රියත්වය වළක්වන්නේ නැහැ ඒ මොකද වීරයටයි කෘත්‍ය වෙන එක වීරයෙන් කරන්නේ සිතට රුකුල් දීමක් ඒ රුකුල් දීමේ කෘත්‍යය ශ්‍රද්ධාවටයි එකක් නෙවෙයි. අන්න ඒ තම තමන් අයත් කෘත්‍යෙහිදී ප්‍රධානත්වයේ උසුලන ධර්මයටයි ඉන්ද්‍රිය කියලා කියන්නේ. එතකොට අධිපති ලැබෙන්නේ යම් සිතක නම් ඒ සිතෙහිම ලැබෙන ඉන්ද්‍රිය ධර්ම තම තමන්ගේ කෘත්‍යයන් සිදු කිරීමේදී ඒ ඉන්ද්‍රිය කෘත්‍යෙන් උපදිනවා. ඒකට බාධාවක් නැහැ. නමුත් අධිපති වශයෙන් ලැබෙන තවත් ධර්මයක් ඉවෙන්නට බෑ. එක ධර්මයක් අධිපති වන විට. ඒකයි තේරුම් ගන්නට ඕන. ඉතින් මේ අධිපති ධර්ම කුසල කුසල අව්‍යාපෘත කියන මේ සිත්වල ලැබෙන කුසල කුසල අව්‍යාපෘත සිත්. ඉතින් ඒ මොකද අව්‍යාපෘත සිත්තේ කීවේ අව්‍යාකෘත සිත් වශයෙන් ගන්නට තිබෙන්නේ විපාක සිත් හා ක්‍රියා සිත්නේ නේ ඒ විපාක සිත් ක්‍රියා සිත් වලින් විපාක සිත් ක්‍රියා සිත් වලින් විපාක ජවන කෘත්‍යය සිදු කරන්නේ මොන අවස්ථාවේ විපාකද මොන සිතක විපාක මොන සිත්ද ඈ විපාක ඒ විපාක සිත් සියල්ලම කීයද විපාක සිත් 36ක් ලෞකික විපාක 32යි ලෝකෝත්තර විපාක 4යි. ඒ ලෞකික විපාක 32 ජවන කෘත්‍යය සිදු කරනවාද? සිදු කරන්නේ නැහැ. ලෞකික විපාක. ලෝකෝත්තර විපාක 4යි කියවේ ඵල 4. ඒ ඵල 4 ජවන කෘත්‍යය සිදු කරනවා. ජවන කෘත්‍යය සිදු කරනවා. අනේ ඒ ජවන කෘත්‍යය සිදු කරනවා ඒ ත්‍රි හේතුක ජවන. කලසිතේ කියන්නේ ත්‍රි හේතුක ජවන. ඒ නිසා විමර්ශාධිපතියක් ලැබෙනවා. නමුත් හැම විටම විමර්ශාධිපතිය එහි ලැබෙනවයි කියන්නේ නැහැ. මොකද ඒ අධිපති වන්නේ යම් එක ධර්මයක් නම් එක අවස්ථාවකදී ඡන්දය අධිපති වර විට විමර්ශාදී අනිත් ධර්ම අධිපති වන්නේ නැහැ. ඒ සිතේම ලැබෙන ඉන්ද්‍රිය ධර්ම වල ඉන්ද්‍රිය తත්වය, ඉන්ද්‍රිය භාවය මේ අධිපති ධර්මයෙන් බලක්වන්නේත් නැහැ. ඒක නිසා තමයි ඒ අධිපති ධර්ම උපමාවකින් දක්වන්නේ ඒවා හරියට චක්‍රවර්ති රජ කෙනෙකුගේ තිබෙන ආධිපත්‍යය වගේ. එහෙම නැත්නම් අපට කියත හැකි එක රටක වුණා. එක රටක ඉන්නවා ප්‍රධානය අධිපති රජතුමා. නේ උපරජවරු ඉන්නේ ප්‍රදේශ රජවරු ඒ ප්‍රදේශ රජවරු ප්‍රධාන ඒ රජතුමාගේ අනසකට යටත් වයි සිටින්නේ අන්න ඒ වගේ ඒ අධිපති ධර්මය ප්‍රධාන ඒ අවස්ථාවේ එයින් අන්‍ය ධර්මයන්ගේ තිබෙන ඒ ඉන්ද්‍රිය භාවය ආදිය වළක්වන්නේ නැහැ. නමුත් අන්‍ය ධර්මයකගේ අධිපති භාවය ඉඩක් ලැබෙන්නේ නැහැ. එක ධර්මයක් අධිපති වන විට. ඒකයි තේරුම් ගත යුතු. ඉතින් ඒ අවස්ථාවලදී নানা අවස්ථාවලදී දැන් අපි යම් යම් වැඩ කරනවානේ. අපි දන් දෙන වැඩ තියෙනවා. සීල් රකින්නවා, භාවනාවේ යෙදෙනවා. ඔය ආදී යම් ක්‍රියා එකමනක් නෙවෙයි මේ දාන සීල භාවනායි කියන හොඳ පැත්තනේ. තව නරක පැත්තේ ක්‍රියාද සිදු කරන අවස්ථා තිබෙන්නට පුළුවන්. එහෙම අවස්ථාවලදී ඒ සමහර විට කියනවනේ ගිනි ගින්න වතුර කියන මේවා ගණනට නොගෙන තමා බලාපොරොත්තු වෙන අර්ථය සිදු කර ගැනීමට, කාරණේ සිදු කර ගැනීමට යනවා කියන්නේ. ඒ ඒ විදිහේ බලවත් කැමැත්තක් ඇති වුණා. අපිට නිදර්ශන ගත හැකි මම කැමති නෑ මේ වර්තමාන නිදර්ශන කියන්නේ. ඒක ඒතර හොඳ නැහැ කියනවා. අපිට මේ ශාසනික වශයෙන් අපේ බෝධිසත්වයන් වහන්සේගෙන් විදර්ශන ගන්නට ඉඩ තිබෙනවා. දැන් උන්වහන්සේ එක අවස්ථාවකදී අඹහොර කමුන්දියේ විපිනන්දුන්ට මා කියලා තියෙනවනේ. තමන්ගේ භාර්යාවට අඹ කෑමට වුණා. නමුත් අඹ අවාරයක්. අඹ නෑ රටේ නොයෙක් තැන්වල බැලුවා. ගස් 20 ගෙඩි තිබුණ අඹ තිබුණේ ගස් තිබුණේ මේ අඹ ගස් තිබුණේ රජුරුවන්ගේ උයනෙහි පමණයි. ඉතින් Tamanගේ භාර්යාව සතුටු කිරීම සඳහා ඒ බෝධිසත්වෝ ඒ අවස්ථාවේදී ඒ ඒ ගමන ගියා. ඒ ගමන මාර්ගක ගමනක්. රජුරුවන්ගේ අඹ උයනට අනවසරයෙන් කවුරු හරි ඇතුළු වුණොත් රාජ දඬුවමට එතනත්තා ලක් වෙනවනේ. රාජ දඬුවම වෙන එකක් නෙවෙයි. හිසගසා දැමීම. හිසගසා දැමීම. එහෙත් ගියා ඒ තමයි. එදී ඒ ගියේ නොදැනට. නොදැනනේ ඔක්කොම දන්නවා. ගියේ හොරකම්. හොරකමේ ගියා නම් ඉතින් ඒක කුසලයක් වෙන්න බෑනේ. නේ? සමහරු ඔය අනුන්ගේ මල් නෙලලා පූජා කරන්න යන්නේ. තාප්පෙන් මෙහා ඉඳලා කඩනවා එනවාද කියලා බල බල. එහෙම කරන අය සිටින්න. ආදමස්තරේ ඉතින් ඒ ඒ හොරකම. ඉතින් මේ හොරකමේ ගිය ගමනක් හොඳ සිතකින් කියන්න බෑ. සිත වශයෙන් ගන්නකොට ඒක අකුසල් සිතක්. අන්‍යයන් සතු දෙයක් නේ ගන්නට ගියත් අන්‍යයන් සතු දෙයක්. ඉතින් එතෙන්දී උන්වහන්සේගේ ඒ අකුසල සිටි මේ කියන ධර්මයන් අතුරෙන් යම් කිසිවක් උපදින්නට ඇති නැතකට කියන්නේ ඡන්දයෙන් ඇතිවන්නට බැරි නෑ කොහොම හරි මේ කරනවා කරගන්නවා කියන මේ උවමනාව ඡන්දේ Tamanට තිබෙන්නට එහෙම නැත්නම් විය හැකි වීර්යය ඒ සිත පසුබාව බලවන්නට ඕන තරම් පසුබස්වන්නට ඕන තරම් කරුණු තිබෙනවනේ. දීපේ ඒ අනේ විදිහට. ඒක එතකොට අක්ෂල පක්ෂයේ හිත උපදින. සමහරු එහෙම කටයුතු කරනවා. ඉගෙන බාධා මොනවා වුණා. සමහර විටක තමා කරන ලද මේ වැරදි ක්‍රියාව නිසා තමන්ට සිර දඬුවම් ලබන්නට සිදු වුණා. එහෙම නැත්නම් Taman අසු වුණොත් ඒ Taman මේ විරුද්ධ ක්‍රියාව සිදු කරන්නේ යමෙකුට විරුද්ධව නම් ඒ තැනත්තාගෙන් මරුම් කන්නට උවද සූදානම් වෙලා යන්න. එහෙම යන්නට. ඉතින් එහෙ අකුසල් සිත්වලත් එහෙම උපදිනවා. ඡන්දේ උපදිනවා, වීරයේ උපදිනවා. ඒ අකුසල් සිතන අපි කියන්නේ ද්වි හේතුක ත්‍රි හේතුක ජවන් කියන දැන් ලෝභ මූල සිත් ද්වි හේතුක. ඒ දෝෂ මූල සිද්ධිය හේතුව. ඒකට ඒ ඒවා ජවන්. ඒ සිත් උපදින්නට සමහරෙකුට බලවත් වූ තරහව ඇති වෙන්නට පුළුවන්. ඒ බලවත් වූ තරහවෙන් යුතුව කෙනෙක් යම් යම් දෙයක් සිදු කරන්නට ඒ සිතේ උපදන ඡන්දේ එහෙම නැත්නම් වීරය එහෙම නැත්නම් ඒ සිතම අධිපතිව ලැබෙන්නට පුළුවන්. විමර්ශය දෙන්නේ නැහැ විමර්ශය දෙන්නේ ප්‍රඥාවය දෙන්නේ සිත්වල පමණයි. අන්න ඒ විදිහට තේරුම් ගන්නට ඕන අකුසල ක්‍රියාව සිදු කිරීම වශයෙන්ද කුසල ක්‍රියා සිදු කිරීම වශයෙන්ද මේ ඡන්දාදී ධර්ම සුදුසු පරිදි යෙදෙනවා අධිපතිත්වය ඒ ධර්ම අධිපති වන විට අන්‍ය ධර්මයන්ගේ අධිපතිත්වය එයින් වළක්වනවා ඒ ඒ ධර්මයන්ගේ ඉන්ද්‍රියත්වය වැළැක්වීමක් ඒ වායින් සිදු කෙරෙන්නේ නැහැ. ඒ ඉතින් අපි දන්නවනේ දැන් සද්ධා කියන්නේ අධිපති ධර්මයක් නැහැනේ. ඒ නිසා ශ්‍රද්ධාවේ තිබෙන ඒ ඉන්ද්‍රිය කෘත්‍ය වළක්වන්නට ඡන්දයට බෑ. ඒ කියන්නේ ඡන්දයෙන් ඒ එහි තියෙන ඉන්ද්‍රියත්වය වළක්වන්න ඒ කාර්යයේ ප්‍රධානයි. එතකොට වීර්යාදිපති විරි ඉන්ද්‍රිය කියලාක් තියෙනවා. නේ එතකොට වීර්යාදිපති විරි ඉන්ද්‍රිය වීර්යාදිපති විරි ඉන්ද්‍රිය කියන දෙකෙන් ඒ අධිපතිනේ මෙතන ගන්නට තියෙන්නේ ඉන්ද්‍රියේ යෙදෙන්නේ නැති කියන්නේ නැහැ මොකද වීර්යයට අයිති කෘත්‍යයක් තිබෙනවා ඒ කෘත්‍යයේදී ඒක ප්‍රධානයි මෙතන අන්‍ය ධර්ම සියල්ලම Tamange යටතේ පවත්වන අන්න ඒ විදිහට තේරුම් ගන්නට ඕනේ අධිපති ධර්ම. ඉතින් ඒවා ඔය ධම්ම සංගමයේ කියන අභිධර්ම මාතෘකාව ඉගෙන ගන්නකොට ඒ මේ පිළිබඳ වූ විශේෂ ඒ කරුණු දැක්කේ. ඒ අධිපති මග්ගාධිපතිනෝ ධම්මා මග්ග හේතුකා ධම්මා මග්ගාරම්මනා ධම්මා, මග්ගේ හේතුකා ධම්මා, මග්ගාධිපතිනෝ ධම්මා කියන තැන්වලදී මේ මග්ගාධිපතිනෝ ධම්මා කියන එක. දී එනවා ඔය සම්දාති ධර්ම පිළිබඳ කතා. ඒවා අපි එම අවස්ථාවකදී කියක් නැත්නම් ඒක තේරුම් ගන්නට අමාරුයි. ඒකට අධිපති කියන එක ඔය විදිහට තේරුම් ගත්තම ඇති කියලා මට හිතෙනවා. අධිපති ඒ ඡන්ද චිත්ත විරිය දීමාංශ ඡන්දයේ දෙන සිත් නම් 69ක් තිබෙනවා ඒ 69ක් උනාට 52ක් සිත් වල පමණයි මේ අධිපති කෘත්‍යය ලැබෙන්නේ ඒවා නම් විහෙතුක විහෙතුක ජව ඊළඟට විරියාධිපති වීරයේ යෙදෙන සිත් 73ක් ඉරියදන 73ක් නේ විරියං පංචද්වාරා වජ්ජන විපංච විඥාන සම්පටිච්ඡන සම්තිරණ වජ්ජිත චිත්තේස 16ක් සිත්වල යෙදෙන්නේ නැහැ පංචද්වාරා වජ්ජන සිතත් විපංච විඥානයේ කියන 10ත් 12යි සම්පටිච්ඡන දෙක 13යි සම්තිරණ 3 16 ඒ 16ක වීරිය යෙදෙන්නේ නැහැ. එනම් වීරිය යෙදෙනවා සිත් 73ක. නමුත් ඒ 73ේම වීරිය අධිපති වන්නේ නැහැ. හේතුව ඒ 73ම විහෙතුක ත්‍රි හේතුක ජවන් වලට ඇතුළත් නැහැ. අනේ නිසා. ඒ ඒ යන්නේ ඒ කාරණය බොහොම වැදගත්. ඉතින් අධිපති කෘත්‍යයන් වීරයේ නොයදෙන සිත්වල ලැබෙන්නේ නැහැ. වීරයේ නොයදෙන කියන්නේ දැන් ඔය 52ේම. වීරයේ යෙදෙනවනේ. වීරයේ නොයදෙන සිත්වල ලැබෙන්නේ නැහැ. අභිපත. එකක් තමයි ඒ ද්වි හේතුක හෝ ත්‍රි හේතුක වන්නට ඕන. මොකද එහෙම කියන්නේ? ද්වි හේතුක ත්‍රි හේතුක කියන එකේ තිබෙන වෙනස එහෙම නැත්නම් ඒක හේතුකයි අහේතුක. ඒක ඒක හේතුක අහේතුක. ඒක හේතුක කියන ඒවායේ තිබෙනවා දුර්වලකම. ඒ තනි හේතුවක් ඒ ධර්මවල යෙදෙන්නේ. මෝහ හේතුව. ඊට උපකාරක තවත් හේතුවක් නැහැ. එනිසා මේ මෝහයම ඒ සිතෙහි යෙදෙන අන්‍ය ධර්ම හේතු ධර්මයකින් උපකාර නොලැබෙන බැවින් ඒක බලවත් ධර්මයක් නෙවෙයි දුර්වල ඒ නිසා තමයි එයින් එකකින් ප්‍රතිසන්දි ගෙන දෙන්නේ නැtei කියන්නේ ඒ ප්‍රතිසන්දි ජනක විපාක උපදවන්නේ නැති ධර්මයක් තේ ගන්නවා උද්දච්ච සම්පයුක්ත සිත් ඒ ඒවා ඒ තිබෙන දුර්වලකම් අනිත් ඒවා මේ බලවත් බලවත් මේ ඒ හේතුන් නිසායි දැන් දැන් ලෝභය ලෝභය මෝහය කියන හේතු දෙකෙන් ඒ ලෝභ මෝහ කියන හේතු දෙකෙන් යුක්ත බැවින් අර අහේතුක හෝ ඒක හේතුක සිත්වලට වඩා ප්‍රබලයි ඥාන විප්‍රයුක්ත සිත් උනත් ඒවා අලෝභ අදෝස කියන හේතු දෙකෙන් යුක්ත බැවින් බලවත්. දැන් ඒ ජවන් සිත් ගන්න. ජවන් සිත් ගන්නේ විපාක සිත් ලෞකික විපාක ජවන කෘත්‍යය සිදු කරන්නේ නැහැ. ඒ විපාකවල තිබෙන්නේ. විපාකවල වීරිය තිබෙනවා. ඒ වීරිය තිබුණත් විපාක සිත්වල ලැබෙන වීරියද අර කුසල් සිත්වල හෝ අකුසල් සිත්වල ලැබෙන වීරිය වගේ ප්‍රබල වීරියක් නෙවෙයි. ඒක යම් කිසිවකගේ විපාකය. යම් කිසි කර්මයකගේ විපාක. ඒ විපාක සිත්වල තිබෙන්නේ අර වීරයේ මන්දකම හේතු කොටගෙන අනුත්සාහික බවක්. අනුත්සාහික. ඒ වගේම ක්‍රියා සාධනය පිළිබඳ වූ සාන්ත බවක්. ඒ අනුත්සාහික සාන්ත බවක් විපාක සිත් තුළ තිබෙනවා. විපාකේ කියන්නේ යම් කිසිවක් කර්ම වශයෙන් සිදු කර ඇති කල්හි ඒ ලැබෙන ඒ නිසා ලැබෙන දෙයක්ම විපාක වශයෙන් ගන්න. ඒක කර්මයක් වගේ දැන් කර්ම සාධනයක් කරනවානේ. ඒ කර්ම සාධනයකදී පවත්නා ධර්මයන්ගේ මෙන් බලවත් බවක් ඒ විපාකවල නැහැ. කර්මයයි බලවත් ධර්මය. ඒ නිසායි කර්මයෙන් විපාක උපදවන්නේ. ඒකට ඒ නිසා විපාක සිත්වල ලැබෙන ඒ අලෝභාදි ධර්ම. දැන් ලෝභාදි ධර්ම විපාක ලෝභ දෝෂ මෝහ කියන ඒවා විපාක සුත් වල ලැබෙන්නේම නැහැ. ඒවා ඒකාන්ත අකුසලකි. අලෝභ අදෝස අමෝහ කියන තුන කුසල හේතු උනුත්වන අව්‍යාකෘත හේතු උනුත්වන ධර්ම. ඒ අව්‍යාකෘත හේතු වන විට කුසල හේතුමින් බලවත් නැහැ. අව්‍යාකෘත හේතු. ඒ කුසල හේතුයි කියන්නේ යම් කර්මයක් සාධනව. එහෙම නැත්නම් ඇතම් විටක කර්මයන් ක්ෂය කරනවා. දැන් අරහන් මාර්ගඥානයේ කියන විට ඒ අරහන් මාර්ගඥානයේ උපදින අවස්ථාවේදී මොකක්ද කරන්නේ? ඒකෙන් සිදු කරන දෙයක් හැටියට දක්වනවනේ. කර්මයන් ක්ෂය කරනවා කියලා කර්මක්ෂය කරඥානය කියනවා. ඒ කියන්නේ අනාගතයේ භවයක විපාක උපදවන දීමේ ශක්තිය ඇති. හැම කර්මයකදීම ඒ ශක්තිය නැති කරනවා. නැති කරනවා. ඉතින් ඉතින් ඒ වගේ අපේ මේ මේ අධිපති ධර්ම කියන ඒවා පිළිබඳව තේරුම් ගන්නට තිබෙන්නේ අධිපති වූ තමාගේ අධිපතිත්වය නිසා අන්‍ය ධර්මයන්ගේ අධිපතිත්වය වළක්වාගෙන එහෙත් අන්‍ය ධර්මයන්ගේ අයත් කෘත්‍යයන්හි ප්‍රධානත්වයේ සිටීම වළක් නොවළක්වන ධර්ම හැටියට ගන්න. එහෙම නැත්නම් තේරුම් ගන්නට තියෙන්නේ තමා කෙනෙක් අධිපති වන විට එක ධර්මයක් අධිපති වන විට අන්‍ය ධර්ම ඒ සිතෙහි උපදනා වූ අන්‍ය ධර්ම සියල්ලම Tamande අධිපතිත්වයට අනුකූල කරන ධර්මයටයි අධිපති ධර්මය කියලා කියන්නේ. අනේ එහෙම ධර්ම සිත් වශයෙන් තිබෙනවා 52ක් ඒ ද්වේහික ත්‍රිහේතුක ජවන් ඒ ද්වේහික ත්‍රිහේතුක ජවන් වලම ලැබෙන ඡන්දාදී මේ ධර්ම තමා ඒ ඒ අවස්ථාවලදී අධිපති වන්නේ. ඡන්දයේ අධිපති වෙනවා ත්‍රිහේතුක ත්‍රිහේතුක ජවන් වල යෙදෙන විට නම් කිසි අවස්ථාවක වීරිය අධිපති වෙනවා ත්‍රිහේතුක ත්‍රිහේතුක ජවන් වල යෙදෙන විට යම් අවස්ථාවක ඒ ත්‍රි හේතුක ත්‍රි හේතුක ජවනයන්ගෙන් යමක් ඒ අවස්ථාවකදී අධිපති වෙන. එහෙම නැත්නම් දීමාංශයේ දෙන සිත් 38 ජවන් 38 දීමාංශයේ කියන ප්‍රඥාව යම් කිසි අවස්ථාවකදී අධිපති වෙන. මාර්ගසිතෙහි වූවා ඒ අධිපති ලැබෙනවා නම් එකයි ලැබෙන්නේ. ඒක තේරුම් ගන්න. මාර්ගසිතෙහි වුවම අධිපති ලැබෙනවා නම් ඒ මාර්ගසිතෙහි ඡන්දය ලැබෙනවා. ඒ ඡන්දය ලැබෙන විට ඡන්දයට අනුකූලයි අනිත් ධර්ම. ඒ ඡන්දය අධිපතිව ලැබෙනවා. වීරිය අධිපතිව ලැබෙනවා නම් වීරියට අනුකූලයි අනිත් ධර්ම. ඒ මාර්ගසිතම අධිපති වෙනවා නම් ඊට අනුකූලයි අනිත් ධර්ම. ඒ මාර්ගසිතෙහි යෙදෙන ප්‍රඥාව අධිපති වන විට ඊට අනුකූලයි අනුභව. අන්න ඒ විදිහට ඒ අධිපතීන් පිළිබඳව දැනගන්න තව මොන හරි ඒ පිළිබඳව අහන්නට තිබෙනවා නම් හ්ම් ආ ප ဋ ාණි ඒ හොඳයි ආපු එක. ප ဋ ාණෙහිදී ඔය විදිහේ තේරුමක් කරලා නෙවෙයි ඒ ප ဋ ාණ නිर्देशේ දක්වන්නේ නේ ඡන්දාධිපති ඡන්ද සම්පයුක්ත කාමං ධම්මානං තං සමුච්ඡානානං ච රූපානං අධිපති පච්චේන පච්චය විරියාධිපති විරිය සම්පයුක්ත කාමං ධම්මානං තං සමුච්ඡානානං ච රූපානං අධිපති පච්චේන පච්චය චිත්තාධිපති චිත්ත සම්පයුක්තකානං ධම්මානං සං සමුත්ථානානං ච රූපානං අධිපති පච්චේත පච්චයෝ විමංසාධිපති විමංස සම්පයුක්තකානං ධම්මානං සං සමුත්ථානානං ච රූපානං අධිපති පච්චේන පච්චය එහෙමයි ඡන්දය ඡන්දාධිපතිය ඡන්ද සම්පයුක්ත වූ ධර්මයන්ටද ඒ ඡන්ද සම්ප්‍රයුක්ත ධර්මයන්ගෙන් උපදවන්නා වූ රූපයන්ටද අධිපති තත්ත්වයෙන් ප්‍රත්‍යේවි. ඒ ඒ එහි ඒ නිर्देशයට ඒ නිर्देश පාළියෙන් දක්වන ඒ ධර්මවල ස්වરૂප ඉදිරිවීම ස්වરૂප උදුරනොයි කියන එක දන්නවනේ. ඒ પરමාර්ථ ධර්ම වෙන්කොට ගැනීමේදී කිය යුතු තිබෙන්නේ දැන් අපි කරපු විස්තරය අනුව. ඡන්දය ඡන්ද සම්පයුක්ත වූ ධර්මයන්ටයි කියන විට කියන්නට ඕනේ විහෙතුක ත්‍රිහෙතුක ජවනි. ඒ ඡන්ද සම්ප්‍රයුක්ත වූ ත්‍රිහෙතුක විහෙතුක ජවනයන් හා ඒ සමග උපදනා වූ චෛතසිකයන්ට ද සම්පයුක්තකානන් ධර්මානන් කියේ තං සමුත්ථානානං ච රූපානං කියන්නේ ඒ ස්ථිතින් උපදවන රූපයන්ට දැන් මේ කවර අවස්ථාවකදී වුණත් අපට සිත් උපදිනවනේ. ඒ සිත් උපදිනකොට උපදනා වූ සිත චක්කු විඥාණය, සෝත විඥාණය, ධාන විඥාණය, જીවහා විඥාණය, කාය විඥාණය කියන මේ විපංච විඥාණයන්ගෙන් අන්‍ය වූ එකක් නම් ඒ සිතෙන් උපදවනවා රූප චිත්තජ රූප. එහෙම නැත් ඒ අනිත් දැන් ඒ 10න් රූප උපදවන්නේ නැtei කියලා අපි ඉගෙනගෙන තියෙනවානේ. අනිත් රූප උපදවන්නේ නැති සිත් වශයෙන් ගන්නෙ මොනවද? අරූපාවචර විපාක සිත් හතර. රූප උපදවන සිත් තිබෙනවා 75. අනේ 75 යම් කිසි සිතක් යම් අවස්ථාවකදී උපදිනවා නම් ඒ සිතින් උපදවන රූපත් ඒ සමගම උපදවන. ඒකට ඡන්දය සංප්‍රයුක්ත වූ සිතින් දැන් ඡන්ද සංප්‍රයුක්ත සිත් අපට උපදිනවා. ලෝභ මූල සිත උපදිනවා, ද්වේෂ මූල සිත උපදිනවා. ඒ විදිහට දැන් කුසල් සිත් උපදිනවා. ඡන්ද සංප්‍රයුක්ත ඒ සිත්. ඒ ඡන්ද සංප්‍රයුක්ත වුණාට අධිපති වශයෙන් ගන්න විට ඡන්ද ඡන්ද සංප්‍රයුක්ත සිත් වලින් උපදවන රූප තිබෙනවා. මොකද මේ ඡන්ද සංප්‍රයුක්ත වුණොත් උනත් නුණා සිතින් රූප උපදවනවානේ. ඒ සිතින් උපදවන ඒ උපදවන රූප උපදවන සිතක් වූ යම් සිතක ඡන්දය තිබෙනවා. නමුත් ඒ ඡන්දය අධිපති නොවන්නටත් පුළුවන්. අධිපති නොවන්නට. මෙතන කියන්නේ ඡන්දාධිපති ඒ එතකොට ඒ ඡන්ද සංප්‍රයුක්ත වීම අධිපති වශයෙන් ගන්නට ඕන. එහෙම වන විට එයින් උපදවන ඒ ඡන්දයත් සමග උපදනා වූ චිත්තචෛතසික ධර්මයන්ටද ඒ ඡන්ද සංප්‍රයුක්ත වූ ස්ථිතින් ආ චෛතසිකයන්ගෙන් උපදවන රූපයන්ටද අධිපති ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. දැන් ඒක අපට තේරුම් ගන්නට පුළුවන් අවස්ථා තිබෙනවා. ඔය ඡන්දය ගැන සලකන විටත් පුළුවන් ඊට වඩා තේරුම් ගැනීම පහසු වෙනවා වීරිය ගැන සලකන. වීරිය කියන එක ශාරීරික වීරිය නෙවෙයි. ශාරීරික වීරිය කියන්නේ ඒ ආකාරයෙන් ඇතිවන්නා වූ මේ වායෝ ධාතු. ශාරීරික වීරිය. වීරිය කියන නාම ධර්මය මේ චිත්ත චෛතසික ධර්මයන් ඔසවා පවණේ. ඔසවා පවණේ. එය තීන මිද්දාදී අකුසල පාක්ෂික ක්ලේශයන්ටද තීන මිද්ද කියන්නේ මේ සිත සිත මේ මේ ඔව් මැලිතරන ඈ දුර්වල කරන ස්වභාවයක්නේ තීන මිද්ද කියන මේ ධර්ම දෙකම දැන් ඒ ධර්මයන්ට විරුද්ධ ස්වභාවයක් තමයි වීර්යය. එයින් අදහස් කරන්නේ නැහැ තීන මිද්ද ඒදම සිටේ වීර්ය නැtei කියලා. කියන විදිහේ දෙන්නේ අකුසල් සිත් පහකේ කියවනේ. සසංඛාරික සිත් පහේ ඇතැම් විටක තීන මිද්ද යෙදෙනවා. ඒ තීන මිද්ද යෙදෙන්නේ නැති අවස්ථා තිබෙන ඒ සසංඛාරික සිත්වල. කියන්නේ තීන මිද්ද ඒ අකුසල සසංඛාරික සිත්වල තීන මිද්ද නොයෙදෙන අවස්ථාද තිබෙනවා. තීන මිද්ද යෙදෙන අවස්ථාවවලදී ඒ සසංඛාරික සිත්වල පවතිනවා මේ තීන මිද්දයන්ගේ වශයෙන් ඇතිවන දුර්වලකම්. දුර්වලකම දැන් ඒ තීන මිද්දයන් පළවා හැරීමට වීර්යය බලවත් කරන්න. එහෙම නැත්නම් අර තීන මිද්දේ යෙදෙන සිටේ වීර්යය තියෙනයි කියන්නේ. එයින් අදහස් කරන්නේ මොකක්ද? මේ වීර්යය තිබුණා. වීර්යය ප්‍රබල වීර්යයක් නෙවෙයි. ඒ නිසායි වීර්ය ආදී මේ ධර්ම පිළිබඳව තරාතිරම් ගැන කතා කරන්නේ. ඒ තරාතිරම් කියන එක වෙන වචනයක් කියනවා නම් කිය යුතු තිබෙන්නේ උත්සන්න අනුත්සන්නතාක යම්කිසි ධර්මයකගේ උත්සන්න බවක් අනුත්සන්න බවක් උත්සන්න අනුත්සන්නතා කියලා දක්වනවා ඉතින් හැම ධර්මයක්ම එකාකාර වූ උත්සන්නතාවකින් යුතුව ලැබෙනවයි කියන්නට බෑ අතම අවස්ථාවලදී බලවත් වෙනවා ඒ ධර්ම ඒ කියන්නේ දැන් සිතක යෙදෙන ධර්මවල තිබෙන ඒ ඒ ධර්මයන්ගේ උස්කම් පහත්කම් කියන මේවා වැඩි ඇති නොවන පරිදි ඒවායේ සමානතාවක් ඇති කිරීමට ඉවහල් වන ධර්මී කුත්ති වෙනවානේ తත්‍ර මජ්ජත්තතා කියලා සෝබන පක්ෂයේ යෙදෙන ඒ తත්‍ර මජ්ජත්තතාවෙන් කරන්නේ ඒක ඒ ඒ ධර්මයන් පිළිබඳ වූ වේග සමතාවයක් ඇති කිරීම తත්‍ර මජ්ජත්ත ඉතින් එහෙම පත්‍රමජ්ජත්තතා කියන ඒ වේග සමතාවය ඇති කරන ධර්මයක් තිබුණා. ඒ ඒ සිතේ හටගන්නා ධර්මයන් අතුරෙන් යම් ධර්මයන් අන් ධර්මයන්ට වඩා ප්‍රබල වීම දුබල වීම කියන එක ඒ නිසාම නැතිවන්නේ නැහැ. ඒ නිසාම නැතිවන්නේ නැහැ. දැන් අපි ගනිමු ඥාන සංප්‍රයුක්ත සිතක් අපට උපදිනවා. අපි කියමු අපි කෙනෙක් භාවනාවේ යෙදෙන. ඒ භාවනාවේ යෙදෙන විට ඥාන සංප්‍රයුක්ත සිත් උපදිනවා. ඒ Tamanta භාවනාවේදී යම් යම් කරුණු වැටහෙනවා. පෙනෙනවා නැත්නම් සිහිය නිසා සිහිය පිහිටුවාගෙන සිටින විට නුවණින් මේ කරුණු Tamanta දක්වනවා. නුවණ උපදිනවනේ. නමුත් තම අවස්ථාවකදීම ඒ නුවණ එක තන්ත්‍රයේම පවතින්නේ නැහැ. සමහර අවස්ථාවලදී භාවනා කර්මයක් කළයි කියන බවවත් දක්වන්නට බැරි තරමට ඒ ධර්ම දුර්වල වෙන්නට පුළුවන්. එහෙම අවස්ථාවක් අවස්ථා පිළියෙයි. ඒ ඒ නිසානේ සමහරු අද මොනවද කරන්න බෑ කියලා නැගිටලා නැහැ ඉන්නවානේ අවස්ථාවලදී. එහෙම තත්ත්වයන් ඇතිවන්නට පුළුවන් සිත පිළිවන්. සිතේ කියන්නේ මම නෙවේ. සිතේ කියන්නේ මම නෙමෙයි අපි හිතාගත්තට මමයි කියලා. සිත ඒ සිත හැටගන්නට ඉවහල් වෙන ධර්ම තිබෙනවා. ඒ හේතුන් ප්‍රත්‍ය ධර්මයන් නිසායි මේ සිතත් හටගන්නේ. ඉතින් හටගන්නා සිතේ සිතේ එකාකාර තත්වයක් තිබෙන්නට ඇකි පුළුවන් නේ කියන්නේ එහෙම කීමක් නැහැ. ඒ නිසා নানা අවස්ථාවන්දී සිත එක එක ආකාර ගන්නෙ. ඒ තමා නොවන බැරි. තමායි කියන එක්කෙනා නම් කැමති අන්තිම ඉහළට මේ සිත උපදිනවා. අන්තිම ඉහළින් නමුත් ඒ தත්ත්වය ඇතිවන්නේ නැහැ. ඒ නිසා තමයි සිතේ පුරුදු කිරීමක් කියන්නේ. ඒ පුරුදු කිරීමයි කියන එක භාවනා කියන්නේ ඒකනේ. භාවනා කියන එකේ තිබෙනවා පුරුදු කිරීම කියන කීම. ඉතින් ඒ පුරුදු කිරීමේදී එකින් එකට එකින් එකට ලැබෙන මේ එක සිතකින් ඊළඟ සිතට එක් තමන් කරන ලද භාවනාවෙන් ඉදිරියට කරන භාවනාවට ලැබෙන උපකාර ඒ උපකාර හේතු කොටගෙන ඒ උපකාර හේතු කොටගෙන ධර්මයන්ගේ වර්ධනයක් තිබෙනවා වැඩෙනවා කියන්නේ වැඩෙනවයි කියන්නේ දියුණු වීමක් දියුණුව කියන වචනේ කියන්නේ කුමක්ද දියුණුව කියන්නේ දෙගුණ වීම ඊළඟට කියනවා තියුණු වෙනවා කියන්නේ තියුණු වෙනවා කියන්නේ දෙගුණ වීම අපි කියනවනේ දිගුණ තෙගුණ කියලා ධර්මයන්ගේ වර්ධනයේ කීවේ ධර්මයන්ගේ බලය ශක්තිය නැත්නම් ඒ ඒ ධර්මවල తত্ত্বය වැඩි. දැන් අපි ගන්න කෙනෙකුගේ සිහිය සිහිය වැඩි යුතු ධර්මයක්. අපි කාටවත් සිහිය නැත්තේ නැහැ මේ අවස්ථාවේ. අපි හැමදෙනාටම සිහිය තිබෙනවා. ඒ සිහිය තිබෙන නිසා තමයි මේ කියන දේ අහගෙන ඒ අනුව සිත පවත්වාගෙන යන්නේ. කොටින් කියනවා නම් අපට මේ අවස්ථාවේදී මේ කෘත්‍යයට සම්බන්ධ වීම වශයෙන් උපදනා වූ කාමාවචර කුසල් සිතෙහි කුසල් සිත ඇති වෙනවා. ඒ කුසල් සිතෙහි සිහිය තිබෙනවා. සතිය. නමුත් අපි හැම දිනාටම කිය හැකිද මේ මා කරන කතාව අසාගෙන සිටින සියලු දෙනාගේම සිහිය එකාකාරවම එකම ප්‍රමාණයකින් මේ අවස්ථාවේදී පවතිනවා කියන්නේ. එහෙම කියන්නේ නැහැ. සමහරු මේ අතරේ ගෙදර ගිහිල්ලත් එන්නේ ඒ මොකද සිහිය නිරන්තරයෙන් මෙහි පවත්වන්නේ නැති වෙනකොට සිහිය යනවා ගෙදරට. ගෙදරට යනවා. එහෙම නෙමෙයි සිහියයි කියන එක වර්ධනයක් වෙන්නට නම් එකට ධර්මයක් නැහැ. ඒ හැම අවස්ථාවෙදීම සිහිය පවත්වන්න. අන්න එතකොටයි ගැඹුරු සිහියක් තියෙන්නේ. තව අපි කියමු නිදර්ශනයක් හැටියට. දැන් භාවනා කරනවා. භාවනාවේදී තිබෙනවා ඉරියව් මාරු කිරීමක් කරනවා. ඉරියව් මාරු ඒ ඒ ඉරියව් මාරු කිරීමද භාවනාවේ අරමුණක් කියන්නේ. ඉරියව්වේ කියන්නේ මොකද්ද? ඉරියව්වේ කියන්නේ මේ නාම රූප ධර්මයන් නිසා ධර්මයන් කරුණු කොටගෙන ඇතිවන තත්වයක් ඉරියව්වේ කියන එකෙන් පෙන්නන්නේ. මොකද දැන් අතෝ ඉන්දියේ කවුද? මම මාව ඉන්දියව නෙවෙයි. ඒ ඉඳ ගැනීමේ සිත ඉඳගන්නට ඕනේ කියන අදහසක් ඇති වෙලා ඊළඟට ඒ ඉඳගින් ක්‍රියාව පැවැත්වීම නිම් ක්‍රියාව ඇති කළ සිත් තිබෙනවා. ඒ සිත් වලින් මෙන්න මෙහෙම ඉඳෙව්වා. ඊළඟට ඇති වෙන සිත් වලින් මේ ඉරියව්ව පවත් ඉරියව්ව දරන. ඒ සිත් වලින් ඉරියව්ව ඇති කරනවා නෙවෙයි. ඒ කලින් ඇති වූ ඉරියව්ව දැන් දරනවා. ඒ කියන්නේ ඒ ඉරියව්ව වෙනස් කරන්නේ නැහැ මේ සිත්වලින්. මේ ඉඳ ඉඳගත් ඉරියව්ව. එහෙමනේ දැන් භාවනාවේදී ඉන්නත් ඒකයි ගන්න. ඉඳගත්. ඊළඟට ඒතනත්තා මේ භාවනාවෙන් යෙදී සිටියේදී යම් ශාරීරික ක්‍රියාවන් කරනවා. ඉතා සුළු වූ ඒවා සිහියෙන් යුතුව කරන්නට ඕනේ. එයින් කර කියන්නේ සිහිය පිහිටුවාගෙන ඒ ඉරියව්ව පවත්වන්නට ඕන. මේ ඒ කියන්නේ අර සම්මිංජිතේ ප්‍රසාරිතේ ආදි වශයෙන් කියන්නේ ආලෝකිතේ විලෝකිතේ. ඒ ඔක්කොම සිහිය නැතුව සම්පජන්ණය පවතින්නේ නැහැ. දැන් කියනවානේ <clears throat> ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජාමි. එහෙම නෙන්නේ ඈ චිතෝම් හා චිතෝම් හිති පජානාති විසින්නෝවා නිසින්නෝ මිහිති පජානාති සයානෝවා සයානෝ මිහිති පජානාති දැන් මේ ප්‍රධාන වශයෙන් මේ ඉරියව් හතර යථා යථාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති අර යථා යථාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති කය යම් ආකාරයකින් පිහිටුවනු ලැබේද ඒ අනිහිතේ කියන්නේ පිහිට වීමනේ වැඩිම පිහිටවීම කියන ඒ ආකාරය සිහි කරනවා දැනගන්න. දැන් ඒ කයේ තිබෙන නොයේ ක්‍රියා කායික ක්‍රියා ඒ කායික ක්‍රියා සියල්ලටම සිතේ සම්බන්ධය තිබෙනවනේ සිත නැතුව බෑනේ ඒක කරා දැන් අපි හිත ගන්නවයි කියන එක එකක් නමුත් හිතගෙන ඉන්න එක්කෙනා නැමෙන්නේ නැද්ද නැමෙනවයි කියන එක කායික ක්‍රියාවක් නෙවෙයි ඒ කායික ක්‍රියාව යනවයි කියන එකට. යනවයි කියන එකට. එහෙම ගන්නෙ නෑනේ අපි. මේ හිතගෙන ඉන්න තැනත්තා අපි කියමු ඉදිරියට නැමෙනවා. ඒ ඉදිරියට නැමෙන එක ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති. චිතෝ මහා චිතෝ මීති පජානාති විසින්නෝ වා විසින්නෝ මීති පජානාති සයානෝ වා සයානෝ මීති පජානාති එහෙම නෙමෙයි නේ ගච්ඡන්තෝ නම් යන්නටම ඕනනේ. හිතෝම්හා නම් හිත ගන්නටම ඕනේ. සිතගෙන. විසින්න හිඳ ගන්න සයමය ඇලවි සිටින එකනේ. දැන් මේ අතරේ එකක් නේද කෙනෙක් නැමෙනවා ඒක. හිතගෙන ඉඳලා නැමෙනවා. එයා යනවා නෙවෙයි. යනවා නම් පාදක යන්නට ඕන ඉස්සරහට. එහෙම යන්නේ නැහැ. දැන් මේකෙන් මේ මේ ඉරියව් හතර ප්‍රධාන වශයෙන් දක්වලා ඊළඟට බුදුරජාණන් වහන්සේ යථා යථාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථාමං පජානාති යනුවෙන් වදාලේ මේ හැම ඒ සියලුම කායික ක්‍රියා අන්තර්ගත කොට සර්ව සංග්‍රහයක දේශනාවක්. සමහරු ඒක තේරුම්ගෙන නැහැ. ඒක සර්ව සංග්‍රහයක්. හැම එකක් එතන ගන්න පුළුවන්. දැන් ඉඳගෙන ඉන්නකොට ඒ ඉඳගත් එක්කෙනාම මෙහෙම නැමෙනවා නම් මේ පැත්තට. ඒක සිහි නොකළ යුතු එකක්. නෑ, ඒ ශරීරයේ නැමීමක්. නැමීමක්. අන්න ඒ වගේ ඒ හැම දෙයක් සිහි කළ හැකි බවක් යමෙකු ඇති කරගත්තොත් ඒ තැනැත්තා ඒ කරුණ අනුව සිහිය දියුණු කරගත්ත කෙනෙක්. එහෙම නැත්නම් අත දික් කරනවා සිහියක් සිහියක් නැතිව. පස්සේ හිතෙන්නේ අත දික් කළා නේද මම මේ ගැන හිතන්නේ නැතුව. එන් ඒකයි සිහිය කියන්නේ. සිහිය තිබෙනවා නම් එකද ක්‍රියාවක්වත් සිහියෙන් තොරව සිදුවන්නේ නැහැ. අන්න ඒකයි වැඩෙනවා. එතකොට නැත්නම් මේ නැගිටිනකොට අර මොනවත් හිතින්නේ නැහැ. නැගිට. ඒකනේ ওই භාවනාව පුරුදු කරන පින්නතුන්ට උගන්වනවානේ සක්මන් භාවනාව කරන විට යන්නට ඕන කියලා ඉස්සලා ඉතලා ඊළඟට යන යනවයි කියන්නේ මොකද්ද මේ ඒ ඒ මානසික කායික